ධම්ම චක්කප්පවත්තන සූත්‍රය ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහෙරති ඉසිපතනේ මිගදායේ තත්‍රකෝ භගවා පංච වංගියේ භික්ඛු ආමන්තේසී ද්වේමේ භික්ඛවේ අන්තා පම්බජිතේන නසේවිතම්බා යෝචායං කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පොතුඤ්ජනිකෝ අනරියෝ අනත්ථ සංහිතෝ යෝ ඡායං අත්ථ කිලමතානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ ඒතේතේ භික්කවේ උබෝවන්තේ අනුපගම්ම මංජිමා පටිපදා තතාගතේන අභිසම්බුන්දා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති කතමාච සාභික්ඛවේ මඤ්ඤිමා පටිපදා තථාගතේන අභිසම්බුන්දා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති අයමේව ආරියෝ අට්ඨංගිකෝ මංගෝ සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකම්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයං කෝසා භික්ඛවේ මඤ්ඤිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවා තති ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානක්ඛන්දා දුක්ඛා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පොළො භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හායං අශේෂ විරාග නිරෝධෝ ත්‍යාගෝ පටිනිසංගෝ මුත්‍යානාලයෝ ඉදං කෝපන බික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මංගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුම්මේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ දේපාලී කංකපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුම්මේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි සංකපනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ කුම්මේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ සමුදයං ආරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුම්මේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදී තංකපනිදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං පාතම්බන්ති මේ භික්ඛවේ උම්මේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤාණ උදපාදි ආලෝක උදපාදි සංකපනිදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං පයිනන්ති මේ භික්ඛවේ උම්මේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤාං උදපාදි ආලෝකෝ උදපාදි ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤාං උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකං උදේපාදී සංකපනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතම් බන්ති මේ භික්ඛවේ කුම්මේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදිඥානං උදපාදි පඤ්ඤාං උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකං උදපාදි තංකපනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතන්ති මේ බික්කමේ කුම්මේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදිඥානං උදපාදී පඤ්ඤාං උදපාදී විඤ්ඤා උදපාදී ආලෝකං උදපාදී ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤාං උදපාදි ආලෝකෝ උදපාදි කංකෝපනිදන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාං අරිය සත්‍යං භාවේ තම්බන්ති මේ භික්ඛවේ කුම්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාලි ඥානං උදපාලි පඤ්ඤාං උදපාලි විඤ්ඤාං උදපාලි ආලෝකං උදපාලි සංකෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාං අරිය සත්‍යං භාවිතන්ති මේ බික්කවේ තුම්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝක උදපාදි යාවකීවංච මේ භික්කවේ ඉමේසු චතුසු අරිය සච්චේසු එවං ති පරිවට්ටං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං නසුවිසුන්දං අහෝසී නේවතාවං භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රහ්මකේ සස්සමනම් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බුද්ධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් යතෝ චකෝ මේ භික්ඛවේ නිමේසු චතුසු අරිය සත්‍යේසු ඒවන්ති පරිවට්ටං ද්වාදසාකාරං යතබුතං ඥාන දස්සනං සුවිසුන්දං අවසී මතං භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රහ්මකේ සස්සමනම් බ්‍රාහ්මනියා පජාය සදේව මනුසාය අනුත්තරං සම්මා සම්බෝධිං අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් ඥානංච පනමේ දස්සනං උදපාදී අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්ති දානි පුනම් භවති හිදම වෝච භගවන් අත්තමනා පංච වංගියා බික්ඛෝ භගවතෝ වාසිතං අබිනන්දුන්ති ඉමස්මින් ච පනවෙය්‍යා කරනස්මින් භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්සේ විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති පවත්ති තේච පන භගවතා ධම්මචක්කේ බුම්මා දේවා සන්ද මනුස්සාවේසුම් ඒතං භගවතා බාරණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන චිවා ලෝකස්මින් තේ බුම්මානං දේ චන්දං සත්වා චාතුම් මහරජිකා දේවා සන්ද මනුසාවේසුම් චාතුම් මහරජිකානං දේවානං සන්දං සුත්වා තාවකින් සා දේවා සන්ද මනුසාවේසුම් තාවතින් සානං දේවානං සන්දං සුත්වා යාමා දේවා සන්ද මනුසාවේසං යාමානං දේවානං සන්දං සුත්වා කුසිතා දේවා සන්ද මනුසාවේසං තුසිතානං දේවානං සන්දං සුත්වා නිම්මාන රති දේවා සන්ද මනුස්සාවේසුම් නිම්මාන රතිනං දේවානං සන්දං සුත්වා පරනිම්මිත වසවත්තින දේවාසන්ද මනුෂ්‍යාවේසුම් පරනිම්මිත වසවත්තිනං දේවානං සන්දං සුත්වා බ්‍රහ්ම පාරිසඤ්ඤා දේවාසන්ද මනුෂ්‍යාවේසුම් බ්‍රහ්ම පාරිසඤ්ඤානං දේවානං සන්දං සුත්වා බ්‍රහ්ම පුරෝහිතා දේවා සන්ද මනුසාවේසුම් බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සන්දං සුත්වා මහා බ්‍රහ්මා දේවා සන්ද මනුස්සාවේසු මහා බ්‍රහ්මානං දේවානං සන්දං සුත්වා පරිත්තාබා දේවා සන්ද මනුස්සාවේසු පරිත්තාබානං දේවානං සන්දං සුත්වා අපමානාබාදේවා සන්දමනුස්සාවේසුම් අපමානාබානං දේවානං සන්දං සුත්වා ආභාසරා දේවා සන්දමනුස්සාවේසුම් ආභාසරාණං දේවානං සන්දං සුත්වා පරිත්ත සුභා දේවා සන්ද මනුස්සාවේසුං පරිත්ත සුභානං දේවානං සන්දං සුත්වා අපමාන සුභා දේවා සන්ද මනුස්සාවේසුං අපමාන සුභානං දේවානං සන්දං සුත්වා සුභකින්නකා දේවා සන්ද මනුස්සාවේසුම් සුභකින්නකානං දේවානං සන්දං සුත්වා වේහප්පලා දේවා සද්ද මනුස්සාවේසුම් දේහප්පලානං දේවානං සන්දං සුත්වා අවිහා දේවා සන්ද මනුසාවේසුං අවිහානං දේවානං සන්දං සුත්වා අතම්පා දේවා සන්ද මනුසාවේසුං අතම්පානං දේවානං සන්දං සත්වා සුදස්සා දේවා සන්ද මනුසාවේසුං සුදස්සානං දේවානං සන්දං සත්වා සුදස්සී දේවා සන්ද මනුසාවේසුං සුදස්සීනං දේවානං සන්දං සුත්වා අකනිට්ඨකා දේවා සන්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපත නේමිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේන මා බ්‍රාහ්මනේන මා දේවේන මා මාරේන මා බ්‍රහ්මනා වාචේන චිවා ලෝකස්මින් තේ ඉතිහතේන කනේන තේන මුත්තේන යාව බ්‍රහ්ම ලෝකාසන්‍දෝ අම්බුංගංචි අයංච දස සාසී ලෝක ධාතු සංකම්පි සම්ප්‍රකම්පි සම්පවේදී අප්පමානෝ ච උලාරෝ ගෝබා පසෝ ලෝකේ පාතුරහෝසී අතින් කම්ම දේවානම් දේවානුභාවන්ති අතකෝ භගවන් උදානං උදානේසී අඤ්ඤාසිවත භෝකොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත භෝකොණ්ඩඤ්ඤෝති ඉතිදං ආයස්මතෝ කොණ්ඩං ජස්සේ අඤ්ඤා කොණ්ඩං යොත්වේව නාමං අහෝසීති